තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබට මතක ඇති ඔබ ඉගෙනගත්ත සති සම්බොජ්ජංගය. අද අපි ඉගෙනගන්නේ ධම්මවිචය සම්බොජ්ජංගය. ධම්මවිචය කියලා කියන්නේ ධර්මයේ නෝනින් විමසීම. ඒ ධර්මයේ තමයි සතිපට්ඨානය තුල වැඩෙන ධර්ම. සතර සතිපට්ඨානය තුල වැඩෙන ධර්ම නෝනින් විමසීමෙන් ඔබේ මානසිකත්වය, ඔබේ ප්‍රඥාව, ඔබේ නුවණ ආර්ය සත්‍ය අවබෝධයට සුදුසු පරිදි හඩ ගැසෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙද්දී ඔබේ හිතේ සමාධිය වැඩෙන්න ඕන. ඔබට ප්‍රඥාව දිනු කර ගැනීමේදී ඔබේ හිතේ විදර්ශනාව වැඩෙන්න ඕන. විදර්ශනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව යමක තියෙන යථාර්ථයේ යථාභූත ඥානය දැකීම පිණිස නුවණ මෙහෙवला ඔබ අත්දකින අවබෝධයයි. ඒ විදර්ශනාවේදී ඔබට අවබෝධ වෙන්නට ඕන දුක ආරි සත්‍යයක් බව. ඒ ආරි සත්‍යයක් වෙච්ච දුක ඔබ අවබෝධ කරද්දි කරද්දි කරද්දි දුක හටගන්න හේතුව ඔබ තේරුම් ගන්නවා. ඊට පස්සේ ඔබ හේතුව පවත්වන්න කැමති වෙන්නේ නැහැ. ඔබ ඒක නැති කරන්න මහන්සි ගන්නවා. ඒ සඳහා ඔබ දුකෙන් නිදහස් වෙන්න හේතුව ඇති නොකටින්ට මහන්සි ගන්නවා. ඒ සඳහා යලි යලිත් ඔබ සතර සතිපට්ඨානය තුළ සමත විදර්ශනා වඩනවා. මේ කාරණේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඔබ මනාකොට නුවණින් විමසන්න පටන් ගනිද්දී ඔබේ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන ඒ ඔස්සේ ඇතිවෙන පටිච්චසමුප්පාද ධර්මයන් ගැන ඔබට අවබෝධ වෙනකොට ඒ එකිනෙකට සම්බන්ධ වෙච්ච හේතුඵල ධමක ක්‍රියාකාරීත්වය ඔබ දකිනකොට අන්න ඔබට පුළුවන් වෙනවා ටික ටික අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්නට. ඔබට පුළුවන් වෙනවා දුක් දේ දුක් හැටියට දකින්නට. ඔබට පුළුවන් වෙනවා අනාත්ම දේ අනාත්ම හැටියට දකින්නට. අනාත්ම කියන වචනේ පින්වතුනි ගැඹුරු තේරුමක් තියෙන එකක්. අනාත්මය කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්නට පුළුවන් දෙයක් නැහැ කියන එකයි. අන්න තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හය ඔස්සේ ගොඩනැගෙන ලෝකයේ තුල ඔබ දකින්න නැතු යනකොට ඔබට ආරි සත්‍ය අවබෝධයට ඔබේ මනස විවෘත වෙනවා. ඔබේ ප්‍රඥාව සකස් වෙනවා. අන්න එතකොට කෙමෙන් කෙමෙන් ඔබ තුළ වැඩෙන්නේ ධම්මවිචේ සම්පොජ්ජංගයයි. පින්වතුනි සති සම්පොජ්ජංගේ වඩාගෙන ධම්මවිචේ සම්පොජ්ජංගේ වැඩෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට තමන්ගේ අවධානය යොමු වෙලා ප්‍රඥාව යොමු වෙලා ප්‍රඥාව දියුණු කරගන්නකොට ඒ ප්‍රඥාව තුළ තමයි ඒ ධම්මවිචේ සම්පොඥංගේ වැඩෙන්නේ. ඉතින් ඔබටත් මේ උතුම් උදාාර ධම්මවිචේ සම්පොඥංගේ වැඩිවීමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.